දේ විසුද්ධි මාර්ගය අපි මේ වෙනකොට දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒකෙනුත් අපි දැන් ඥාන කීපයක් මේ වෙනකොට අපි උපදවාගෙන තියෙනවා. ඒ පළවෙනි ඥානේ සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ කියන්නේ විභාග කරනවා, පරීක්ෂා කරනවා, බෙදලා වෙන් කළ බලනවා. ඒක අපි බැලුවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය හැර අනිකුත් දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන ඒ විසුද්ධි මාර්ගයන් තුල අපි ඒවා හොඳට විභාග කරලා පරීක්ෂා කළා බැලුවා. ඉතින් දැන් ඒ ප්‍රතිපද සම්මර්ෂණ ඥානෙ ඊට පස්සේ අපි උදේව ඥානෙ උපදවා ගත්තා. උදේ කියන්නේ හට ගන්න වේ කියන්නේ නැති වෙනවා. ඒ ඥානෙට පස්සේ තියෙන්නේ බංග ඥානෙ. බංග කියන්නේ විනාශ වෙනවා කියන එක. නැති වෙනවා කියන එක ආයි දකින්න නැහැ. ඒකයි බංග කියලා කියන්නේ. විනාශක් ස්වභාවයෙන් යුක්තයි. ඒ ඥානය පිළිබඳවත් අපි දැන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ කොටස් පහ මූලික කරගෙන දේශනා කීපයක් පසුගිය සති කීපය තුළ දේශනා කළා. අද අපි ගන්නවා මනස, එවත් සිත, එවත් විඥානය, එවත් මනෝද්වාරය එහෙම එකක් තියෙනවා. එතකොට මේක මේකේ බංගේ ඉතින් උදේ වේ කියන එක දැන් තේරුම් අරන් ඉන්න අවබෝධ කරගෙන ඉන්න හටගෙන බිඳෙනවා කියන එක. දැන් අපි හට ගන්නවා කියන කැලල අයින් කරනවා. එයි. දැන් ගන්න බිඳෙනවා කියන කැලල. ඒකම දකිනවා. ඒකට කියන්නේ බංග ඥානය. දැන් හටගත්ත ෂණයෙන් බිඳෙනවනේ. ඒතකොට දැන් හටගත් චිත්තක්ෂණය දැක්කා දැන් බින්දෙන ස්වභාවයටම සිත තියෙනවා මොකද ඊගාව ඥාණයට යන්න අවශ්‍ය කරන්නේ බංග ඥාණය දැන් අපි ඉස්සෙල්ලා බලනවා මේ මනස මනෝද්වාරය විඥාණය දැන් වර්තමාන භාවයට ආවේ ප්‍රතිසන්දි විඥාණයනේ නැත්තම් ඉන්න බෑනේ ප්‍රතිසන්දි විඥානයක් ගත්තානේ ତර ප්‍රතිසන්දි විඥානයක් අරගත්ත නිසානේ මනෝද්වාරයක් ගොඩනැගුණේ. නැත්තම් ගොඩනැගෙන්නේ නෑනේ. පෙරභවයේ සංස්කාර හේවත් කර්මයන් අපි සිද්ධ නොකර ප්‍රතිසන්දි විඥාණයට ඉඩකඩ සලසලා දුන්නේ නැත්තම් එයා පෙරභවෙම නිරුද්ධ වෙනවා. එහෙම උන්නේ නෑනේ. අපි කර්ම මත පිහිනන්න යට ඉඩ දුන්නානේ. යට ඇවිදින්න. යට ඕන විදියට ඒ කර්ම මත ගමන් කරන්න ඉඩ දුන්නු එකේ ප්‍රතිඵලයක් හැටියටනේ අපි මෞකසට බැස්සේ. ඉතින් මෞකසට බැහැලා අර නාම රූප දෙකේ ක්‍රියාවට එයාව ආධාර කරගත්ත උපකාර කරගත්ත විඥානපච්ච නාම රූපා දැන් මනෝද්වාරයේ ක්‍රියාකාරීත්වය එතනදී පටන් ගත්තා ඒ අලුත් භවයට ඇලුම් කිරීම වශයෙන් ග්ලෝබ සහගත සිතක් හටගත්තා ඒ අලුතෙන් භවයකට ඇතුල් වුණාම ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ඕනම පුච්චලේ නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනි නන්දි කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා తත්‍ර తත්‍රාබි නන්දිනි ඒ ඒ තැන සතුට වෙනවා එතකොට අලුත් භවයට ප්‍රවිෂ්ඨ වීම තුළ එයා ඒ අලුත් භවය තුළ සතුටක් ලබනවා ඒ මානසික ක්‍රියාකාරීත්වය. ඒ අලුත්ෙන් ඒ භවයට ඇලුම් කරන ලෝභ සහගත සිතක් එනවා. ඒ ලෝභ සහගත සිතට කියන්නේ රාගය කියලා. දැන් නන්දි රාග සහගත. දැන් විඥානේ ප්‍රවෘත්තියට ඉඩ තියෙනවානේ. දැන් අලුත් භවයේ ස්වභාවය විඳිනවා. ඒකට කියනවා වේදනා කියලා. ඒ අලුත් භවයේ ස්වභාවය හඳුන ගන්නවා. ඒකට කියනවා සංඥා කියලා. ඒ දෙක තියෙන තැන සංස්කාරයන් ගොඩනගෙනවා. තර වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් එතන ඉඳලා ප්‍රත්‍ය වෙනවා අලුතෙන් අලුතෙන් උපදින විඥාණයට. නාම රූපච්ච විඥාන. ප්‍රතිසන්දියේදී විතරයි විඥානපච්ච නාම රූපං. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානේ සංස්කාරයන් මත හටගත් ඒ විඥානය නාම රූප දෙකට ප්‍රත්‍යයයි එතන ඉඳලා නාම රූප දෙක ප්‍රත්‍යයයි මේ භවයේ අවසාන චුතිසිත දක්වාම විඥාණයට. නාම රූපච්ච විඥාන. දැන් එතකොට මනෝද්වාරයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් මනෝද්වාරය. ඊට පස්සේ ඒක දොරක් වෙනවනේ. මොකටද? බාහිර නාම රූප දෙක අරමුණු කරන්නේ. ඒකට කියනවා ධම්මා රම්මන කියලා. ඇසින් අරමුණු කරන්නේ රූප රූපාරම්මන. කනෙන් ශබ්දාරම්මන. නාසයෙන් ගන්ධාරම්මන. දිවෙන් රසාරම්මන. කයෙන් පොට්ටබාරම්මන. මනසින් ධම්මාරම්මන. ඒ ගන්නේ එක රූපයක් එක්ක නාමයක්. පසුගිය දිනවල පසුගිය කාලේ විඳපු වින්දනයක් අරමුණු කරනවා. ඒ විඳීමේ ස්වභාවයෙන්. පසුගිය ඒවා හඳුනාගත්ත දේවල් අරමුණු කරනවා සංඥාවෙන් ගන්නවා. ඒ පිළිබඳව සිත් බලවත් වෙච්ච ආකාරය බලවත් වෙච්ච සිතුවිලි අරමුණු කරනවා. ඒකට කියව චේතනා. ତර වේදනා සංඥා චේතනා අරමුණු කරනවා. එහෙම නැත්නම් අතීතයේ දැකපු රූප, එහෙම නැත්නම් ආපු ශබ්ද, එහෙම නැත්නම් ගන්ධ සුවඳ, එහෙම නැත්නම් රසය, එහෙම නැත්නම් පහස අරමුණු කරනවා. ඒකට කියන්නේ ධම්මාරම්මන. දැන් අරගෙන දැන් අරමුණ අරගෙන ద్వාරෙන් ඇතුල් වෙන්නේ. මනෝద్්වාරෙන්නේ. මනෝද්වාරෙන් ඇතුල් කළා දෙනවා මන යතනෙට. මන යතනෙට බාර දෙනවා. ආයතනය කියන්නේ නිපදවීමේ හැකියාව ඇති තන ආයතනය. දැන් නිපදවන. මොනවද නිපදවන්නේ? මනෝවිඥානය. අර රූපයක් අරමුණු කළා එහෙම නැත්නම් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් අරමුණු කළා හටගත් ඒවා මනෝද්වාරයෙන් ඇතුල් කළා දුන්නා මන ආයතනයට ආයතනයට දෙතෙන් ඉඳලා ආයතනයක් කිය. ద్వාරය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඇතුල් කළා දෙන්න විතරයි. මනෝද්වාරය. දොරක්නේ. ద్వාර කියන්නේ දොරක්. දැන් ඇතුල් කළා දීලා ආයතනයට බාර දුන්නා මන ආයතනයට අලුත්ම ඒවා ටිකක් නිපදවන්න. ඒ තමයි මනෝ විඥානය. ඒකක්. ඒකම නිපදවන මනෝ සම්පස්සය ස්පර්ශය. ඒකම නිපදවන මනෝ සම්පස්සජ වේදනාව. විඳීමක් තියෙනවනේ. ඒව අරමුණු කරලා විඳිනවනේ මනසෙ. ඒකට ඒ අරමුණ ස්පර්ශ වීම මනෝ සම්පස්සය. ඒ අරමුණ අරගෙන හටගත් සිත ආරම්භ කළා දුන්නු හදලා දුන්නු සිත මනෝවිඥානයයි. ඒතර වේදනා සංඥා ස්පර්ශ විඥාන. වේදනා සංඥා දෙක ඊගාවට ස්පර්ශය දෙනවා සංස්කාරයන්ට මනෝ සංපස්සජ චේතනා. හරිද? දැන් එතකොට දැන් මේ තියෙන්නේ නාම රූප දෙකේ ක්‍රියාවක්නේ. රූපයක් අරමුණු කළා නම් ඒ රූපේ ක්‍රියාව. දැන් රූපයන්ගේ අපි දන්නවනේ ඉපද බින්දෙනවා කියලා. දැන් ඉපදෙනවා කියන කෑ ලයින් කරන්න. සිත තියෙන බින්දෙන තියනවා කියන තැන. හටගත්ත සනේ බින්දෙනවද? බින්දෙනවා. බින්දෙන බව අරමුණු කරනවා. හැබැයි බින්දෙන බව අරමුණු කරනකොටත් එතන සිතක් නැහැදෙන්නේ. ඒ සිතට මොකද වෙන්නේ කියලා බලන්න ඒ සිත බින්දලි ඉවරයි. හරිද? අරමුණු කරන්නේ එතකොට ගන්න වෙන්නේ බංග ඥානෙ. බින්දෙන බවම අරමුණු වෙනවා. බින්දෙන බවම දකිනවා. හැබැයි මේකට කියන්නේ අධිපඤ්ඤා, අධිප්‍රඥාවක් මේක. මේක සාමාන්‍ය කෙනෙකුට අහුවෙන්නේ. බ්ලේසින් කෙනෙකුට අල්ලන්නත් බෑ. අල්ලන්න නම් ක්‍රමානුකූලව පුරුදු කරගෙන ඇවිල්ලා එතනට එන්න ඕනේ මේක අල්ලගන්න. නැත්තම් යාට පේන්නේ පවතින බවක්මයි. මම කියන දිට්ඨිය තුලම තමයි ඉන්නේ. මම තමයි මේ සේරම කරන්නේ කියලා. නේ. ඒකට ඒ මනෝ විඥාණය දැන් අලුතෙන්ම නිපදවනේ මනෝ විඥාණය දකින්න ඊට පස්සේ. දකින්නකොට මේක දකින්නේ උදේ නෙමෙයි භංගය. ඒ හටගන සැනෙන් බිඳිනවා. උදේ කියන එක අයින් කරන අපි දැන් දැක්කනේ උදේ වෙයි කියන එක පැහැදිලිනේ දැන් දීර්ඝ කාලයක් පිළිබඳව පිළිබඳව කතා කළා උදේ ඥාන පිළිබඳ. දැන් කතා කරන්නේ භංග ඥානය පිළිබඳව. ඒක නිසා දැන් උදයක් අවශ්‍ය නැහැ. දැන් දකින්නේ භංගය අවසානේ ඉවර වෙනවා. අවසන් වෙනවා. ඒ බලන සිත මොකද වෙන්නේ? විඥානය දැකපු සිත මොකද වෙන්නේ? ඒ හටගත්ත මනෝ විඥානය. ඒක බිඳිලි ඉවරයි. ඒක බලපු සිතත් ඒවල බිඳිලි ඉවරයි. දෙකම එතන තියෙන ස්පර්ශයනේ. මනෝ සංපස්සය. ඒකටත් එක චිතක්ෂණයයි ආයශ. ඒකත් බිඳිලි ඉවරයි. උදේ කියන කයින් කරන්නේ. ඒතර භංගය දකින්නේ. බිඳිලා ඉවරයි. ඒ ස්පර්ශය බලපු සිත ඒ රූපයක් හෝ ස්පර්ශ වෙනවා දකින්න පුළුවන්. නැත්තම් නාමයක් මනසට ස්පර්ශ වෙනවා දකින්න පුළුවන්. මනසෙන් දකින්න පුළුවන්. මේ ඔය නාම ධර්මයන් අල්ලගන්නේ එක්ක විඥාණයෙන් අල්ලගන්නවා එක්ක ස්පර්ශයෙන් අල්ලගන්නවා එක්ක වේදනාවෙන් අල්ලගන්නවා. සමහර කෙනෙකුට තුනම ප්‍රකට වෙනවා. සමහර කෙනෙකුට දෙකක් හොඳට ප්‍රකට වෙනවා. එක්ක විඥාණය හටගන්න හැටි දර්ශනය වෙනවා. එක්ක ස්පර්ශය දර්ශනය වෙනවා. එහෙම නැත්නම් වේදනාව දර්ශනය වෙනවා. විඳින ස්වභාවය මනසින් විඳිනවනේ. එක්ක දොම්නස්, එක්ක සම්නස්, එක්ක මෙදහත්. ඒ තුනෙන් එකක් ඒ තුනම සිද්ධ වෙනවා. ඒතර අරමුණ කරන්න පුළුවන්. ඒතර යා නිවැරදිවම දකිනවා එතකොට. ඒ ස්වභාවයන්. එහෙනම් ස්පර්ශය ද බලපු සිතට මොකද වෙන්නේ? බින්දිලි ඉවරයි. ඒතර උදේ නෙමෙයි බලන්නේ බංගිය. ස්පර්ශයේ භංගය දකිනවා බලපු සිතෙත් භංගය දකිනවා. දෙකම බිඳිලා ඉවර වෙනකොට වේදනාව කියන එක හටගෙන ඉවරයි. පළමු ධර්මය ඊළඟ ධර්මයට සංක්‍රමණය වෙනවා දකින්න පුළුවන් නම් මේ භංගය අල්ලන්න හරි ලේසියි. පළමු ධර්මයේ ඊගාව ධර්මයට සංක්‍රමණය වෙන ආකාරය දකින්න පුළුවන් නම් ඒ කිව්වේ දැන් නැවත කියන්නම් ගැඹුරු නම් දැන් මනසින් බාහිර අපි රූපයක් අරමුණු කරනවා කියමුකෝ. අතීතයේ දැකපු රූපයක් පිළිබඳව අපි මනසින් හිතනවා. ඊයේ දැකපු දෙයක්, පෙරේද දැකපු දෙයක්, ගිය සතියේ දැකපු දෙයක්. එතකොට මේ රූපය චිතක්ෂණ 17ක් තුළ බිඳිලි ඉවරයිනේ. එතනයි බිඳිලි ඉවරයි. එතකොට ඒ ගත්ත ආරම්මණය රූපය පිළිබඳව ගත්ත ආරම්මණය රූප ආරම්මණය. එතකොට ඒකත් බිඳිලි ඉවරයිනේ. බලපු සිත ඒකත් ඒකත් බිඳිලි ඉවරයි. හැබැයි ඒක බල්ලා ඉවර වෙනකොට එතන මනෝ විඥානය නේද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් මනෝ විඥානය බිඳිලා ඉවරයි. දැන් අර බලාගෙන ඉන්න සිත බිඳිලා ඉවරයි. එතකොට මනෝ විඥානය හටගෙන බිඳිලා ඉවරම එතන ස්පර්ශයනේ තියෙන්නේ. මනෝ සංපස්සේ. ඒකත් බිඳිලා ඉවරයි. ඒකත් බිඳිලා ඉවරද නැද්ද? එතකොට දැන් අර විඥානයත් බාහිර රූපයත් මනසත් නිසා නෙමෙයිද ස්පර්ශය සිද්ධ වුනේ. මනෝවිඥාණය තොර මනෝද්වාරයෙන් ගත ආරම්මණය හා මනෝද්වාරය. මේ ධර්මතා තුන නිසා නෙමෙයිද ස්පර්ශය ආවේ. ඒතර පළමුවෙනි ධර්මය ස්පර්ශයට ප්‍රත්‍යද නැද්ද? සංක්‍රමණය වුණාද නැද්ද? කොච්චර වෙලා ගියාද? ඒ කරමුණු කරන්න පුළුවන් නම් භග්ගය දකින්න පුළුවන් හරි ලේසියෙන්. ඒ චිතක්ෂණය යන්නේ. රූපයට 17යි. අරමුණු කරපු සිතට එක චිතක්ෂණය. එතකොට එතකොට චිතක්ෂණයක් තුළ බිඳිලා ඉවරයි. එතනම ස්පර්ශය ඇවිල්ලා බිඳිලා ඉවරයි. ආ. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද මනසින් විඳින්නේ. මනෝ සංපස්සජා වේදනා. මනසින් විඳිනවා. එතකොට ස්පර්ශය බිඳිලා ඉවර වෙනකොටම ඒ ධර්මය හටගෙන ඉවරයි ඊගව ධර්මයට සංක්‍රමණය වෙලා නැද්ද? ඒ කියන්නේ විඳීමේ සිතට විඳීමේ සිතට සංක්‍රමණය වෙලා ඉවරයි. අන්න එතනින් දකින්න පුළුවන් බංගයේ ස්වභාවය. චිතක්ෂණයක් තුළ බිඳෙනවා. දැන් මේ වේදනාව අරමුණු කරපු සිතකෝ. ස්පර්ශය අරමුණු කරපු සිත ස්පර්ශයත් එක්කම බිඳිලි ඉවරයි. ඒ ශණයෙන් වේදනාවට සංක්‍රමණය වෙලා ඉවරයි. පසපච්චය වේදනා. ඒ ශණයෙන් වේදනාවට සංක්‍රමණය වෙලා ඉවරයි. එතකොට වේදනාව මනසින් අල්ලනකොටම වේදනාවේ භංගය තියෙන්නේ සිතෙත් භංගය තියෙන්නේ. තේරෙනවද කියන්නේ? දෙකම චිතක්ෂණ දෙකක් තුල අරමුණු කරාද වේදනාවත් බිඳිලා ඉවරයි බලපු සිත අයත් බිඳිලා ඉවරයි. පැහැදිලිද කියන්නේ? දෙකේම භංගය අල්ලගන්න. දැන් උදේ අතහරින්න. දැන් පස්සපච්චා වේදනා ස්පර්ශ ප්‍රත්‍යය. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. ඒකේ උදේ දැක්කනේ. දේශනා රාශියක් තුලේ. දැන් අල්ලන්නේ භංගය. බිඳීම. දැන් දැන් ඒ ස්පර්ශය අලුතෙන් නැවත ස්පර්ශයක් වෙනවා හඳුනා ගැනීමේ සිතට මනෝ සංපස්සජ සංඥා ඒ කියන්නේ ඒ දැකපු රූපය පිළිබඳව දැන් නැවත සිතින් හඳුනා ගන්නවනේ අපි. එතකොට ඒ ස්පර්ශය මෙතන මනසට ස්පර්ශ වෙනවා ඒ ආරම්මණය ඒ විඳපු ස්වභාවය පිළිබඳව සංඥාවෙන් හඳුනා ගන්න. සංඥාවෙන් හඳුනා ගන්න. එතකොට මේ හඳුනාගත් හඳුනා ගන්න ස්වභාවයේ සංඥාවට මොකද වෙන්නේ? ඒකත් බිඳිලා ඉවරයි. ඒ සංඥාව බලපු සිත මනෝ සංපස්සජ සංඥා ඒකත් බිඳිලා ඉවරයි. ආ. දෙකම එනවා මනෝ සංපස්සජ චේතනා. අලුතෙන්මනේ ඉන්නේ. දැන් මේ ආයතනයේ කාර්යය එක තමයි. ආයතනයේ කාර්යය අලුතෙන් අලුතෙන් අලුතෙන්ම නිපදවන එක. ඒක තමයි ආයතන කියන්නේ. එතකොට මනෝ සංපස්සජ චේතනා. ඒක චේතනා කියන්නේ කර්මය. දැන්තර අලුතෙන්ම කර්මයක් නිපදවල ඉවරයි. හැබැයි ඒ චේතනාව කියන එකටත් අවශ්‍ය චිතක්ෂණයයි එක්ෂණයෙන් බිඳිලා ඉවරයි. ඒ කර්මය හෙවත් ඒ චේතනාව බලපු සිතත් බිඳිලා ඉවරද නැත්. හැබැයි එතකොට ඒ බිඳිලා ඉවර වෙනකොට මනෝ සංපස්සජා චේතනා කියන කර්මයක් සකස් කළා ඉවරයි මනෝද්වාරයේ ලකුණක් තියලා පැත්තකින් තියලා තියෙන අවසාන අවස්ථාවට ගන්න. අරමුණු 6යිනේ. අරමුණු 6ෙන් ගන්න ආරම්මන මත තමයි ඒ ආරම්මන චේතනා කියන තැනට අරගෙන ගියොත් විතරයි දැන් චක්කු සම්පස්සජා චේතනා එතකොට එහෙන් දැකපු රූපය පිළිබඳව චේතනා කියන තැනට මනස අරගෙන ගියාම කර්මයක් සකස් කරලා ඉවරයි එතකොට මනෝද්වාරයේ ලකුණක් තියලා එයා නිරුද්ධ වෙලා ඉන්නේ හැබැයි ඒක මනෝද්වාරයෙන් අරමුණු කරන්න පුළුවන් අවසාන අවස්ථාවට මොකද චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න නම් ආරම්මණයක් ඕනේ. එක්ක කුසල ආරම්මණයක් එක්ක අකුසල ආරම්මණයක්. කොහොම නැත්නම් ධානය ආරම්මණයක්. ඔක කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. ඒතර කණිනොත් ඒ වගේ. ඒතකොට කණෙන් ගන්න ශබ්ද ආරම්මණයක්. ඒක චේතනා මට්ටමට අරන් ගිහිල්ලා මනෝද්වාරයේ ලකුණක් තියලා නිරුද්ධ වෙලා ඉන්නවා. හැබැයි අවසාන අවස්ථාවට ගන්න පුළුවන්. ඒ බලවත් වෙලා නිසිත තියෙන ශබ්දයේ පිළිබඳ, ගන්ධයේ පිළිබඳවත් ඒ වගේ. ඒ පිළිබඳ පසුගිය දේශනාවල කියලා තියෙනවා. රසය පිළිබඳවත් ඒ වගේ. පහස පිළිබඳවත් ඒ වගේ. ඒකට කියන්නේ පොට්ටබ්බාරම්මනේ. රසයෙන් ගන්න එකට කියන්නේ රසාරම්මනේ. නාසයෙන් ගන්න කෙනෙක් කියන්නේ ගන්ධාරම්මනේ. දැන් මේ කතා කරන්නේ ධම්මාරම්මනේ පිළිබඳව. ඒතර මේකෙනොත් මනෝද්වාරයට ලකුණක් තියලා නිරුද්ධ වෙනවා. අවසාන අවස්ථාවට ගන්න. එතකොට ඉන්ද්‍රියන් හයෙන් කර්ම හයක් සකස් කරලා තියාගෙන ඉන්නවා. එක්ක කුසල එක්ක අකුසල. දැන් මේකෙන්නේ ප්‍රතිසන්දියක් ගන්න කොහේ හරි. දැන් එතකොට ඒ ප්‍රතිසන්දියක් ගන්නකොට මේ චේතනා කියන ධර්මතාවයන් සියල් හදාගෙන ඉන්නේ ප්‍රතිසන්දියක් ගන්න. ඒකට ලෝභය මූලික වෙලා නැද්ද? හ්ම්. දේශය මූලික වෙලා නැද්ද? මෝහය මූලික වෙලා නැද්ද? මානය මූලික වෙලා නැද්ද? දිට්ඨිය මූලික වෙලා නැද්ද? විචිකිච්ඡාව, තීන මිද්ද, උද්ධච්ච, අහිරි, කනෝතප්ප කියන මේ දස ක්ලේශයන්ම මූලික වෙලා නැද්ද? ඉතින් ලෝභය තායිස කොච්චරද? දැන් මේ බංගේ අල්ලන්නේ අපි. ලෝභය කියන්නේ ආසාවනේ. බාහිර සම්පත් වලට තියෙන ආසාව ලෝභය කියන්නේ. සිතක්නේ. වෙන මොකද සිතක් නැති. දැන් සිතට ආයිස එක චිත්තක්ෂණේ. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේවා මාර්ගය හැටියට. ක්ලේශ මාර්ග. හ්ම්. අයි. ලෝභ සහිත සිතක්. ඒතර ලෝභයට ආශයක චිතක්ෂණේ. එතකොට හටගන්න එක බල ඇලෙනවා ලෝභය කියන්නේ ඇලෙනවා. එතකොට බාහිර සම්පත් දැක්කාම ඒ සම්පත් පිළිබඳව තමන්ගේ ඇලෙන සිත. දැන් ඇලෙන සිතට කොච්චර වෙලාවත් එක චිත්තක්ෂණයි. ඒකේ බිඳීම දකින්න බැයිද? හටගත්ත සනේ බිඳෙනවා. දැන් අපි කියමු රූපයක් අරමුණු කලේ කියලා. ඒකේ අවශ්‍ය චිත්තක්ෂණ 17යිනේ. 17ක් කියන්නේ තාමත්ම කෙටි කාලයක්නේ. ඒතොර ඒකත් බින්දෙනවනේ. ආයෙකත් බංගේ අල්ලන්නේ. ඒතොර ඒකත් බින්දෙනවා. ඒ ඇලුණු සිතත් බින්දෙනවද? ආ ඒකෙත් බංගේ අල්ලන්නේ. හැබැයි එතකොට ඇලිලා ඉවරයිනේ. දැන් එතකොට මායයට අහුවෙලා නැද්ද අපි? ඇයි මේ ලෝකේ යම්කිසි කෙනෙක්ගේ සිත තුළ තියෙනවා නම් යම්කිසි වෙලාවක ලෝභය කියන්නේ රාගය එතකොට තෘෂ්ණාව ආසාව ඇල්ම කැමැත්ත ඕනකම මේ ඔක්කොම එකම දේ. ලෝභය කියන්නේ ආසාව ඇල්ම කැමැත්ත බැඳීම දැන් ක්ලේශ මාර්ග දැන් මෙච්චර කාලයක් අපි ওই ලෝභය කියන මායයට ඉඩ දුන්න නිසා නේද අපිව මැරුවේ. ආ දැන් බුදුරජාන් වහන්සේ වීත රාගී. તો රාගය මරලා තින්නේ බුදුරජාන් වහන්සේ. දේශය මරලා තින්නේ. මෝහය මරලා තින්නේ. මානය මරලා තින්නේ. දිට්ඨිය මරලා තින්නේ. නැද්ද? විචිකිච්ඡාව මරලා තින්නේ. අපි නෑ නේ. එහෙනම් ඒගොල්ලන් මරණ තාක්කල් ඒගොල්ලෝ අපිව මරනවද? හා? ඒ ලෝභය කියන එකනේ අපිව මරන්නේ. එහෙනම් ඊට ඉස්සෙල්ලා අපි ලෝභය මරන්න ඕනේ. නැද්ද? ඒ තමයි ක්ලේශ මාර. ඒතර බුදුරජාන් වහන්සේ සියලු ක්ලේශයන් අවසන් කළාද නැද්ද? ඒ අවසන් කළා කියන්නේ මැරුවා කියන එකනේ. දැන් මෙච්චර කාලයක් අපිව ඉපදෙව්වේ එහෙනම් කවුද? ලෝභය තියෙන තාක්කල් අපට මරණයක් උරුම කරනවද නැද්ද? ලෝභය තියෙන තාක්කල් ලෝභයවත් රාගයවත් ආසාවයවත් ඇල්ම කැමැත්ත තියෙන තාක්කල් අපට මරණයක් උරුම කරනවද නැද්ද? ඉතින් ලෝභය එහෙනම් අපිව මරන්න ඉස්සෙල්ලා අපි ලෝභය මරලා දැම්මම ඉවරයිනේ. හවුද නැත්නම් තාම මැරුවේ නැහැ. ඒ නිසා අපිව මරනවා. පෙර භවයේ අපි ඔක අවසන් කරා නම් ඔය සියලු ක්ලේශයන් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ditthi, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරික, අනෝතප්ප කියන දසක් ක්ලේශයන් 1500 ආකාරයකට ක්‍රියාත්මක වෙනවා සිතේ. 1500ක් කෙලෙස් කියන. ඒ කෙලෙසන තාක්කල් නෙමෙයිද මරණය සිද්ධ වෙන්නේ. එහෙනම් ලෝභය අපිව හැමදාම මැරුවා. නැහැ. මේ භවය විතරයි මරන්නේ. ඔබට අපි ඊගාව භවය මරන්න ඉඩ තියන්නේ. දැන් යම් කිසි කෙනෙක් අපි කියමු අපිව මරන්න එනවා කියලා. දැන් මොකද්ද කරන්නේ? එයාගේ අතින් හැමදාම මැරුම් කනවාද? එහෙම නැත්නම් අපි ආව මරලා මරණය අවසන් කරනවාද? මේ ටික අවසන් කළොත් මරණය අවසන් මේ සියලු ක්ලේශයන් ප්‍රහීන කළොත් අවසන් කළොත් මරණය අවසන් වෙනවද නැද්ද? ඔක එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මිටි හාමුදුරුවෝ නේද නම මට මතක නෑ. මිටි හාමුදුරු කෙනෙක් හිටියා නේද? බුදු සාසනේ. හරි මිටි හරි චූටි. හැබැයි රහතන් වහන්සේ නමක්. ඒතර මේ රහතන් වහන්සේ උනාට මේක අනිත් භික්ෂුන් වහන්සේලා දන්නේ හරි පුංචිනේ. යන්නේ නෑ ටොකු අයිනවා. කොනිටනවා. එහෙම මේ තට්ටු කරනවා. දන්නේ මේ කවුද රහතන් වහන්සේ නමක් කියලා දන්නේ හරි පුංචිනේ පුංචි ආමුදුරෝ. ඒ නම මට මතක නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඔක දැක්කා. නිතරම දකින මේ ආමුදුරන්ට නිරන්තරයෙන් කොනිත්තන යනකොට කොනිත්තනවා. එතකොට තට්ටු කරනවා, ටොක්කක් අයිනවා. ඉතින් මේ පෘථග්ජන ආමුදුරවරු. දැන් බුදුරජාණන් වහන්සේ එක දවසක් කිව්වා මේ එතනින් ධර්ම දේශනා කර කර ඉන්නකොට ආමුදුරෝ එතනින් යනවා. පස්සේ කිව්වා මේ මේ පුංචි හාමුදුරුවෝ පේනවද කියලා. පොඩි හාමුදුරුවන්. මේම හිටියට අම්මා තාත්තා දෙන්න මරලා ඉන්නේ කිව්වා. අම්මාත් මරලා තාත්තත් මරලා කිව්වා ඉති. දැන් භික්ෂුන් වහන්සේලා පෘථග්ජන භික්ෂුන් වහන්සේ දෙමෝපිය මරලා මෙහෙම ඉන්න පුළුවන්ද? මහාන වෙන්න පුළුවන්ද? මහාන කරනවද? නෑ ඒ කිව්වේයි. තණ්හාව නැමැති අම්මා. අවිද්‍යාව නැමැති තාත්තා. තෘෂ්ණාව ඒ කියන්නේ තෘෂ්ණාව අපි ළඟ නෙමෙයිද නිරන්තරයෙන්ම තියෙන්නේ අපි කිට්ටුවෙම නෙමෙයිද තියෙන්නේ ඉතින් අපේ අම්මත් උපන්දා ඉඳලා අපේ කිට්ටුවෙම නේද හිටියේ කිට්ටුවෙම නේද ඉන්නේ ළඟින්ම ඉන්නව නේද හා එතකොට තාත්තා තාත්තා නිරන්තරයෙන් අපේ ජීවිතයට යම් ආකාරයෙන් නෙමෙයි සියලුම ආකාරයෙන් උදව් කරනවා උපකාර කරනවද නැත් පැවැත්මට එහෙනම් අවිද්‍යාව පැවැත්මට ප්‍රත්‍යද තෘෂ්ණාව එතකොට අපේ ළඟම ඉන්නද? දරකේ උපමා දෙකක් බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඔය පුංචි ගමට හිටියට එයත් එක්ක විහිළු කරන්න එපා කිව්වා. <laughs> විහිළු කරන්න එපා. අම්මත් මරලා තාත්තත් මරලා ඉන්න කිව්වා. ධාවනරු බය වුණා. ඊට පස්සේ විස්තර කළා කිව්වා මෙන්න මේ මේ දෙකයි අවසන් කරලා තියෙන්නේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි මේ අවසන් කරලා ඉන්නේ කිව්වා. එතකොට තමයි දැනගත්තේ රහතන් වහන්සේ නමක් මෙයා. ඊට පස්සේ විහිළු කරන්න, ඩොකු අනින්න, පහර දෙන්න, කොනිටන්න හොඳ නෑ කියලා අනිත් ස්වාමින් වහන්සේලා දැනගත්තේ මෙයා රහතන් වහන්සේ නමක්. හැබැයි හරි චූටි. තේරෙනවද? ඒ චූටි උනේතර මොකද්ද? චෛත්‍යයක් හදන්න මේ ඔක ඔච්චර ලොකුවට හදන්න ඕනේ පොඩියට හදන්න කියලා ඒ කර්මයේ විපාකයක් වශයෙන් දැන් පැහැදිලිද ඒකට එහෙනම් දැන් ලෝභය කියන්නේ කේ භංගය දකින්න බැරිද අපිට එක චිතක්ෂණය චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඉතින් බංගය අල්ලන්නකො. ඒ බලපු සිත, ඒ ඇලෙන සිතනේ ලෝභය කියන්නේ. එතකොට ඇලෙන සිත බලපු සිතකෝ. ඒකත් ඒ ශනේම බිඳිලි ඉවරද? එහෙනම් ඒ දෙකේම බංගය ගන්න. අන්න එතකොට තේරෙනවා මේකේ පැවැත්ම ඇති අර්ථයක් තියනවාද කියලා. වටිනාකමක් තියනවාද? ප්‍රයෝජනයක් තියනවාද? අන්න ඒ අනුව තමයි ලෝභය අයින් කරන්න පුළුවන් නැත්නම් අයින් කරන්න බෑ. අයින් කරන්න බෑ. ලෝභය කියන එකේ ස්වභාවය දැනගන්න ඕනේ. ලෝභ සහගත සිතේ ස්වභාවය දැනගන්න ඕනේ. ඒතර වස්තුව දකින්නේ අපි වැරදි ආකාරයකට වස්තුව දකින්නේ නැහැ ක්‍රියාවක් හැටියට සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට යම් වස්තුවක් රූපයක් වශයෙන් ගත්තොත් ඒ වස්තුව තුළ තියෙන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක්. ඒතර මේ ධාතුන් ඒ සතර මහා ධාතුනුත් බිඳෙනවද? බිඳෙනවා. පටවි ධාතු ඉපද බින්දෙනවා. ඉපද කියන එක ලයින් කරලා බින්දෙන කැල්ල ගන්නටි. ආපෝ ධාතුව බින්දෙනවා ඉපද බින්දෙනවා. ඉපද කියන එක ලයින් කරලා බින්දෙන කැල්ල ගන්නටි. තේජෝ ධාතුව ඉපදෙන ශනේ බින්දෙනවා. හැබැයි පටවි ධාතුවට තනියෙන් එන්න බෑ අර තුන් දෙනා උදව් කළේ නැත්තම්. පුළුවන් දෙන්නේ. මේ ලෝකේ කිසිම බාහිර අධ්‍යාත්මිකා බාහිර රූපවල තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලියට තියෙන චිතක්ෂණ 17යි. ඊට වැඩි අවශ්‍යයක් නැහැ. එහෙනම් ඒතර අපි එහෙනම් තේජෝ ධාතුව බිඳෙනවා. ඉපද බිඳෙන්නේ හැබැයි. ඉපද බිඳෙනවා. එහෙනම් ඉපදෙනවා කියන කැල අයින් කළ බිඳෙන කැල දකින්න. එතකොට මේකේ ශුන්්‍යතාවය දකින්න පුළුවන්. නැත්තම් ශුන්්‍යතාවය දකින්නේ. වායෝ ධාතුව ඉපද බින්දින. ඉපදිනවා කියන කැලල අයින් කරන බින්දන කැලල ගන්න. මේ ධර්මතා හතර ඕනෝන්ට නිරන්තරයෙන්ම සහයෝගයෙන් නේද මේක ක්‍රියාත්මක වෙන්නේ. පටවි ධාතුවට තනියෙන් එන්න බෑ. අනිත් ධර්මතා තුනේ එන්න ඕනේ. එතකොට ඕකේ දැන් වැඩිවීමක් වුණොත් නේ අපිට පේන්නේ. අපි ඒකට කියනවා දැන් ආපෝ ධාතුවේ වැඩිවීමක් වුණොත් අපි කියනවා ගලනවා කියලා. වැగిරෙනවා කියලා. නමුත් වැగిරෙන්නේ නැහැ, ගලන්නේත් නැහැ. එතන තියෙන සතර මහා ධාතුන්. හැබැයි අපේ ඇසට දැర్శණය කරනවා ඒකේ අධික බව. ආපෝ ධාතුවේ අධික බව අපිට දැర్శණය කරන්නේ. නමුත් එතන අනිත් ධර්මතා තුනත් අනිවාර්යෙන් තියෙනවා. දැන් අපට ගින්න දැర్శණය වෙනවා. හැබැයි අපි එතකොට කියනවා මෙතන ගින්නක් කියලා. නෑ අනිත් ධර්මතා තුනත් එතන තියෙනවා. තේජෝ ධාතු අධික බවයි පෙන්වන්නේ. නැත්. තේජෝ ධාතු අධික බවයි පෙන්වන්නේ. ඒතර පඨවි ධාතු අධික බව තමයි මේ තද ගතිය. හැබැයි එතන අනිත් ධර්මතා තුනක් අනිවාර්යෙන් තියෙනවා. ඒතර අධික බව අපට පෙන්වනවා අනිත් ධර්මතා තුන යට කරලා අර ධර්මතාවය ඉහළට ඇවිල්ලා තියෙනවා. හැබැයි නුවණින්, බුද්ධියෙන්, ඥාණයෙන් දකින්න ඕනේ මේ ධර්මතා හතරයි මෙතනම මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ ධර්මතා හතරත් හටගන්න සනේ බිඳෙනවා හට ගන්නවා කියන කැල අයින් කරනවා. දැන් ඒතර බිඳීමම අරමුණු කරනවා. ඒ බලන සිත ඒ බලන සිත මොකද කරන්නේ? ඒකත් බිඳෙනවද? දැන් උදාහරණයක් ගත්තොත් දැන් අද උදේ ඉඳලා මේ මොහොත දක්වා සිත් ටික ගණන් කරන්න පුළුවන්ද? හා? පුළුවන්ද ගණන් කරන්න? දැන් ඔක්කොම බිඳුණාද නැද්ද? හ්ම්. අන්න බිඳීමම අරමුණු කරන්නකෝ. භංග ඥානය. බිඳීමක් තියනවද? සත්‍යද ඒක? අනිවාර්යෙන්. ඒ තුළම තියෙනනේ ශුන්්‍යතාවයක්. ඒ ශුන්‍ය කියන්නේ. දැන් අපි කියනවා ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව. ආශ්‍රව නැත්තම් අවිද්‍යාවක් නැහැ. ඒතකොට දැන් ආශ්‍රව ඉපද බිඳෙනවා. ඒතකොට ඉපදෙන කෑල්ල අයින් කරලා බිඳෙන කෑල්ල ගන්න. ඒ ධර්මය ඒ අර ධර්මයට සංක්‍රමණය වෙනවද නැද්ද? ඒ කියන්නේ අවිද්‍ය ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි කියන එක මේ කියන්නේ. එතකොට මේ පළමු ධර්මය ඊළඟ ධර්මයට සංක්‍රමණය වෙනවා. හැබැයි සංක්‍රමණය වෙන බවක් අපිට පෙන්වන්නේ. ආ ඒ පෘථග්ජන ස්වභාවයට පෙන්වන්නේ හැබැයි ආර්ය ස්වභාවයට පෙන්නනවා නිවැරදිව බැලුවොත් පේනවා එහෙනම් ඒ ආශ්‍රව කියන ඒ ඇලෙන සිතේ බිඳීම දකින්න ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එකනේ. ඒකේ බිඳීම දකින්නේ. හැබැයි බින්දෙන්නේ බින්දෙන්නේ අර ධර්මයට සංක්‍රමණය වෙලා නෙමෙයිද? ආ එතකොට එහෙනම් අවිද්‍යාව කියන ධර්මයක් ලෝකෙ නැහැ. ආශ්‍රව නැත්තම්. ආශ්‍රව නැත්තම් නැහැනේ. එතකොට ආශ්‍රව ප්‍රත්‍යයෙන් මේක හටගත්තා හැබැයි බින්දෙනවා. එයි. අවිද්‍යාවට ආශක චිතක්ෂණය. ඒකෙත් උදේ අයින් කළ බින්දෙන බව දකින්න. බින්දීමම. ඒ හටගත් සැනෙම බින්දෙනවනේ ඉතින්. හ්ම්. ඒතකොට දැන් උදේ වේ දෙකම දැක්කනේ කලින්. ආ. ඒතකොට දැන් බින්දෙන තැන සිත තියෙනවා. එතන බංග ඥානෙ කියන්නේ. හැබැයි ඒ ධර්මය දැන් අවිද්‍යාව ඒතර ආශ්‍රව කියන එක ඇලෙන සිත බලපු ඇලෙනවා කියන ස්වභාවය බලපු සිතකෝ එකක් ඉවරයි හැබැයි ඊගාව ධර්මයට සංක්‍රමණය වෙලා. ඒතර අවිද්‍යාව අපි අරමුණු කරනවා. ඒ අරමුණු කරපු සිතත් බිඳිලානේ. තේරෙනවද? හැබැයි අවිද්‍යාව කියන ධර්මතාවයක් ලෝකෙ නැහැ. ආශ්‍රව නැත්තම්. ආශ්‍රව ප්‍රත්‍යයෙන් එන්නේ. ඒතර පළමු ධර්මයෙන් මේ ධර්මයට සංක්‍රමණය වෙන ආකාරය දකින්න ඉපද බිඳිනවා ඉපද වෙනවා කියන කෑ ලයින් කරන්න බංගේ ගන්න. ඒ බලපු සිතත් බිඳිලි ඉවරයි. අවිද්‍යාව පටන් අරන් ඉවරයි. ඒ බලනවා සිතින් එතකොට පටන් ගත්තට පවතිනවද අවිද්‍යාව? නැහැ. එයත් එක චිතක්ෂණයයි. එතකොට උදේ කියන කැල් ලයින් කළා බංගය ගන්නවා එයත් බිඳිලා ඉවරයි. ඒ අවිද්‍යාව පිළිබඳව බලපු සිත අයකත් බිඳිලා ඉවරයි. දැන් බංගයක් තියනවද නැත්? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක නුවණින් අරමුණු කරන්න. මේක නුවණින් අරමුණු කරන්න. ඒතොර ඒ තාක්කල් අවිද්‍යාවක් නැහැ. ආශ්‍රව නැත්තම්. දැන් අවිද්‍යාව දැන් හටගත්ත ඒ ධර්මය. හැබැයි ඒ ධර්මය හටගත්ත නිසා තමයි ඉදිරි ධර්මයේ තියෙන්නේ. එහෙනම් පළමු ධර්මයේ හටගත්ත ඒ ධර්මයෙන් ඊගව ධර්මයට සංක්‍රමණය වෙනවා. අවිද්‍යාපච්ච සංඛාරා. හරිනේ. එතකොට ද අවිද්‍යාව බලපු සිත බිඳිලි ඉවරයි. හැබැයි එතකොට අරකට සංක්‍රමණය වෙලා ඉවරයි. දැන් අරමුණු කරන. එතකොට එතකන් සංස්කාර කියලා ධර්මතාවයක් ලෝකේ නැහැ. අවිද්‍යාව උපදින්න ඕනේ සංස්කාර කියන ධර්මයන්ට හට ගන්නවා. එයාට ඉස්සරහට එන්න. ඒ නැති තාක්කල් එයාට ඉස්සරහට එන්න බෑ. එහෙනම් ද සංස්කාර කියන්නේ එතකොට කර්ම. ඉපද බින්දිනවා. ඉපදෙනවා කියන කෑල්ල අයින් කරන්න, බිඳෙනවා කියන කෑල්ල ගන්න. බලපුසිත කර්මයන් මෙනෙහි කරන අර මම කියවනේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. ඒ අරමුණු අරගෙන විඥාන පස්ස වේදනා සංඥා චේතනා දක්වා ගිහිල්ලා මනෝද්වාරයේ ලකුණු තියලා පැත්තක ඉන්න ආරම්භන 6. ওই 6ම හැදුවේ අවිද්‍යාව හින්දා නෙමෙයි. ඉතින් 6ම ඉපද බිඳෙනවා ඒක ඉපදෙනවා කියන කැල අයින් කරන්න. බිඳෙනවා. බලපු සිත් ඒවත් බිඳෙනවා. ඒ තමයි බංග ඥානය. ඒ තාකල් එයාලා හැදුනේ නැත්තම් ඒ අරමුණු අරගෙන චේතනාවවත් කර්ම කියන ස්වභාවය දක්වා ගෙනිච්චේ නැත්තම් ප්‍රතිසන්දි විඥානය අරමුණු කරන්නේ මොනවද? ප්‍රතිසන්දි විඥානයට අරමුණක් නැහැ. ආයෙනම් තමයි සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කිව්වේ. සංකාර පච්චය විඥාන. දැන් හදලා අපි තියලා තියෙන හයක් පැත්තකින් තියාගෙන ඉන්නවා හයක්. මේ හයත් ඉපද බින්දිනවා. ඉපදෙනවා කියලා කැල ලයින් කරන්න බින්දෙනවා කියන කැල ගන්න. හැබැයි බින්දෙනකොට ඉදිරි ධර්මයට එයා පටන් අරන් ඉවරයි. එයා පටන් අරන් ඉවරයි. ඒතර පළමු ධර්මයෙන් ඊගව ධර්මයට සංක්‍රමණය වෙනවද? මේ තමයි සංසාර ප්‍රවෘත්තිය. තේරෙනවද? ඒ තමයි සංසාර ප්‍රවෘත්ති. පැහැදිලිද කියන්නේ? දර මේ කාර්මුණු කරන්න සියුම් ඥානයක් ඕනේ. ඒකට කියන අධි ප්‍රඥා. අධි සීල, අධි සමාධි, අධි ප්‍රඥා කියව බුදුරජාන් වහන්සේ. සීල සමාධි ප්‍රඥා ලෝකේ ඕන තරම් තියෙනවා. ඔය අනිත්‍යගම් වල තියෙනවා සීල සමාධි. හැබැයි මේක තියෙන්නේ අධි සීල, අධි සමාධි, අධි ප්‍රඥා කියන එක. දැන් මේවා අසු කරගන්න නම් ප්‍රඥාව නුවණ ඥානෙ අධික වෙන්න ඕනමද නැද්ද? සාමාන්‍ය කෙනෙකුට තේරෙයිද? තේරෙන්නේ. ඒකයි පෘථග්ජන පුච්චරේකට තේරෙන්නේ නැහැ කියලා කිව්වේ. පෘථග්ජන පුච්චරේකට තේරෙන්නේ එහෙනම් මේ සියල්ල තුල භංගය තියෙනවද? දැන් අපිට පුළුවන් එකක් කරන්න. මොකක්ද? අර මං කියවනේ දැන් මෙච්චර කාලයක් අපිට ලෝභය මරන්න බැරි වුණා. දැන් ලෝභය අපිව මැරුවා. දැන් මොකද්ද කරන්න ඕනේ අපි එහෙනම්? ආ එහෙනම් එයාට ඉස්සෙල්ලා අපි එයා අපිව මරන්න ඉස්සෙල්ලා අපි යාව මරන්න ඕනේ. දේශය මෙච්චර කල් අපිව මැරුවා. ඒ තමයි ක්ලේශ මාර. ක්ලේශ මාර කියලා කිව්වේ මාරු පස් දිනක් කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා. ක්ලේශ මාර, අபிසංස්කාර මාර, ස්කන්ධ මාර, දේව පුත්ත මාර, මෘත්‍ය මාර, මරණය මරන්න කිව්වා. මරණය මරන්න නම් ලෝභය මරන්න ඕනි. ද්වේෂය මරන්න ඕනි. මෝහය මරන්න ඕනි. මානය, දිට්ඨි මේ ඔක්කොම මරන්න ඕනේද නැද්ද? ඔව්. ඒ නැති තාක්කල් ඒගොල්ලෝ අපිව මරනවා. දැන් මෙච්චර කාලයක් ඒගොල්ලන් ක්‍රියාත්මක වුණු නිසා නෙමෙයිද අපිව මේ මැරුවේ? දැන් වර්තමාන භවයේ අපට මරණයක් උරුම කරලා දුන්නේ ওই කට්ටිය නෙමෙයිද? කෙලස් නෙමෙයිද? ඉස්සෙල්ලා පිරිණිවෙන්නේ කෙලෙස්නේ. ඊට පස්සේනේ ස්කන්ධ පරිණිර්වාණය. එහෙනම් කෙලෙස් ටික අපි පිරිණිවන්න ඕනේ පිරිණිවනවා කියන්නේ මරණය. මරණයනේ පිරිණිවෙනවා කියන්නේ. අපි කියන්නේ කලු ක්‍රියා කළා කියලානේ අපවත් වුණා කියනවා කලු ක්‍රියා කළා කියනවා. එතකොට පරලෝසපත් වුණා කියනවා නේ. ඒ කියන්නේ එහෙනම් මරණය මරන්න ඕනේ අපි. මරණය මරන්න නම් ලෝභයයි ද්වේෂයයි මෝහයයි මේ ඔක්කොම මරන්න ඕනේද නැද්ද? ඒ නැති තාක් කල් ඒගොල්ලෝ අපිව මරනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි ඒගොල්ලන්ගේ මරුන් කෑව ඇතිනේ. ওই නාම ධර්මයන් නිසාම නෙමෙයිද අපි මෙච්චර කාලයක් මරුන් කෑවේ. ඔය කෙලස් කියන්නේ නාම ධර්මයන්. ඒ කෙලස් හටගන්නේ වස්තුකාම නිසා. වස්තුකාම ක්ලේශකාම. කාම දෙකයි. වස්තු වලට කැමති වෙන්නේ ඔය සිතුවිලි ටික හදන්නනේ. ඔය සිතුවිලි හදන්නනේ වස්තු වලට කැමති වෙන්නේ බාහිර වස්තු වලට. ඒ ක්ලේශකාම. එහෙනම් ඒ කට්ටිය විනාශ කරන්න ඕනේ. විනාශ නොකරන තාක්කල් ඒගොල්ලෝ අපිව මරනවා. නැද්ද? මේ ධර්ම දේශනාව අවසන් කරන කාලය ඉවරලා තියෙනවා. පැහැදිලිද කියපේ? දැන් බංගය අල්ලන්න පුළුවන් නේද එතකොට? බිඳීමම අල්ලන්න, බිඳීමම අල්ලන්න, බිඳීමම අල්ලන්න. එතකොට තමයි මේ ඊගාවට එන්නේ බයතුපට්ඨාන ඥානය. බය වෙන්නේ එතකොට. නැත්තම් මේකෙ මිදෙන්නේ නැහැ. කවදාම මිදෙන්නේ නැහැ මේකේ. මේ ඥාන ටික අනුපිළිවෙලට නූපදවන තාක්කල් මිදෙන්නේ. ඒ දකින්නේ නැහැ සත්‍යයක්. පරම සත්‍ය දකින්නේ. චතුරාර්ය සත්‍ය දකින්නේ. ස්කන්ධ ධාතු ආයතන වල යථා ස්වභාවය. එතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක.